සම්මා සම්බුද්දස්ස ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි සදහවත් පින්වත්නි අපිට අපේ බුද්ධ ශාසනය තුලදී ගොඩාක් විහෙස මහන්සි වෙන තරමට ප්‍රතිඵල ලබා ගන්න පිරිස දකින්න ලැබෙන්නේ අඩුවෙන් වර්තමානයේ තුල. ඒකට ගැළපෙන එක්තරා සිද්ධියක් බුද්ධ කාලෙදී සිද්ධ වුණා පින්වත්නි බහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ඥාති සම්බන්ධයක් තියෙන එක්තරා ශාක්‍ය වංශික රජ කෙනෙක් ගැන එයාගේ නම මහානාම ඔබට මතකයි. ඒතර මේ මහානාමට යාළුවෙක් හිටියා කාශ්‍යප කියලා. ඒ යාළුවා මහාන වුණා. හැබැයි බුද්ධ ශාසනය නෙමෙයි වෙනත් ආගමක. ඒතර මේ දෙන්න මහාන වෙලා මෙහිම අවුරුදු 30ක විතර විශාල කාලයක් මේගොල්ලෝ මුණ ගැහුන්නේ නැහැ. එතකොට දැන් අවුරුදු 30කින් විතර පස්සේ පින්වත්නි මුණ ගැහුණාට පස්සේ ඒ දෙන්න අතර අපූර්ව සාකච්ඡාවක් කෙරුණා. මොකද්ද මේ සාකච්ඡාව? මහානාම කාශ්‍යපගෙන් ඇහුවා "ඈ කාශ්‍යප, දැන් ඔයා මහණෙලා කොච්චර කාලයක් වෙනවද?" කියනවා මහානාම මම දැන් මහාන වෙලා අවුරුදු 30ක් විතර වෙනවා කියලා. ඊට පස්සේ කාශ්‍යපගෙන් මහානා මහනවා ඉතින් මහාන වෙලා දැන් අවුරුදු 30ක් කියලා කියන වාට සෑහෙන ප්‍රතිඵල ලැබිලා ඇති. වාට මොනවද ලැබුණේ කියලා හො. ඒතර දැන් මේ මහාන වෙලා තියෙන අපි කෝ වෙනත් ආගමක. ඒ ආගම මොකක්වත් නෙමෙයි වර්තමානයේ අපි ජෛන ආගම කියලා කියන එදා නිගණ්ඨනාත පුත්තගේ ආගමයි. ඒගොල්ලෝ දන්නවා නිර්වස්ත්‍රවයි කාලේ කරලා හිටියේ. දැන් මේ නිර්වත් තවුසික් විදිහට මහානදම් පුරන කාශ්‍යප අර මහානාමට කිව්වා අනේ මහානාම අවුරුදු 30ක් තිස්සේ මහානදම් පිරුවට මට තාම මේ කාලය තුල ලැබුණේ මේ අතේ තියෙන මොනර පිළයි හෙළුවයි විතරයි කිව්වා. අවුරුදු 30ක් තිස්සේ ලැබුණේ. වෙන ලැබිච්ච දෙයක් නෑ කිව්වා. ඊට පස්සේ මහානාම මොනර පිළ තිබිලා තියෙන මොකටද? දැන් නිර්වස්ත්‍ර ඉන නිසා පින්වත්නි වාඩි වෙනකොට එතන සත්තු හිටියොත් එහෙම කූඹි වගේ සත්තු පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් වාඩි වෙන්නේ මොනර පිළෙන් පිහලා. ඔය ටික තමයි මෙයා අවුරුදු 30ක් තිස්සේ කර කර ඉඳලා තියෙන්නේ. දැන් මේ කාශ්‍යපට ඔය නිර්වස්ත්‍ර ඉන්න නිසා නමක් තියෙනවා ඇඳුම් නැති චේල කියන්නේ ඇඳුම් ඇඳුම් නැති කාශ්‍යප කියලා අචේල කාශ්‍යප කියලා. එයා තමයි මේ. ඒතර දැන් එයා අහන මහානාමගෙන් මහානාම දැන් මොකද කරන්නේ? මමත් ගොඩාක් ශාසනයකට බර වෙලා ඉන්න එක මොකද ශාසනය කියලා කිව්වා. බුද්ධ ශාසනය කිව්වා. ඔය බුද්ධ ශාසනය තුල දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහලා කොච්චර කලද? ඉතර කිව්වා මමත් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා දැන් අවුරුදු 30ක් විතර වෙනවා කිව්වා. ඊට පස්සේ අහනවා ඔයාට මොනවද දැන් ඔය අවුරුදු 30ක් තිස්සේ ලැබුණේ? මෙයා කියනවා පින්වත්නි පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානයට ඕන වෙලාවක යා සමවදින්න දක්ෂ විදිහට සමාධිය දියුණු කරගෙන තියෙනවා. ඒ විතරක් නෙමේ අනාගාමී ඵලය දක්වා හිත දියුණු කරගෙන තියෙනවා. එතකොට බලන්න දැන් මේක ඇහෙනකොට අචේලකාශ්‍යපට මොකද ඒගොල්ලෝ හැමෝම මේ මහානදම් පෙරුවේ අද අපි කරනවා කියන එක මේ සෙල්ලම් කර කර ඉන්න නෙමෙයිනේ. ඒගොල්ලෝ පැහැදිලිව මහාන වෙනවා කියන අදහසකට ආවේ ඒකාන්ත වශයෙන්ම දුකෙන් මිදෙන්න ඕනේ කියන අරමුණක් හිතේ තියාගෙන. දැන් ඒ අරමුණ හිතේ තියාගෙනම ආපු කෙනෙක්ින්ද අවුරුදු 30ක් තිස්සේ ලැබිච්ච දේකුත් නැති බව දැක්කින්ද අචේල කාශ්‍යප ඒ මොහොතේම මහානාමට කියනවා අනේ මහානාම මාවත් ඔයාගේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් යන්න කියලා. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ මහාන වෙලා අන්තිමට රහත් වෙනවා. දැන් අපිට පින්වත්නි පැහැදිලිව පේනවා එදා අවුරුදු 30ක් තිස්සේ අචේල කාශ්‍යප වෙනත් ආගමක මහානදම් පුරලා ගොඩාක් දේ කරලා ප්‍රතිඵල නැතුව හෙළුවයි මොනරපිලයි විතරක් තියන් හිටියා. නිර්වස්ත්‍ර ජීවිතයක. ලැබිච්ච දෙයක් නැහැ. එතකොට බුද්ධ ශාසනය තුල පිළිවෙත් පුරපු මහානාම ගිහි කිදර ඉඳලා සමාධියක් දියුණු කරලා මාර්ගඵලත් ලබාගෙන හිටියා. ඒතර ශාසනයේ වෙනස ඒකයි. දැන් අද අපේ මේ බෞද්ධ පිරිසකින් ඇහුවොත් අපි ඕගොල්ලෝ ශාසනය තුල මොනවද කරේ කියලා ශාසනයේ මහා මේ පිළිවෙත් පුරවපු මහානාමට සමාන වෙයිද නැත්නම් අර අන්‍යාගමිකව හිටිය අචේල කාශ්‍යපට සමාන වෙයිද අපි? ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් භාවනා වැඩසටහන වලට කොච්චර කාලෙකින් යනවද කියලා ඇහුවොත් එහෙම ඔගොල්ලෝ දැන් කොච්චර කාලයක ඉඳන් මේ ධර්මය අහනවද කොච්චර කාලයක ඉඳන් දැන් සිල් රකින්නවද කියලා ඇහුවොත් එහෙම කියයි අච්චර කාලයක් මෙච්චර කාලයක් කියලා කියයි සමහරට අවුරුදු 10ක් කියයි 20ක් කියයි 15ක් කියයි දැන් අවුරුදු 8ක් විතර යනවා කියයි භාවනා වැඩසටහන් වලට බොහෝ දීඝ ව්‍යාප්තව සහභාගී වෙනවා හැබැයි ලැබුණ මොනවද කියලා ඇහුවොත් අර දහම් දැනුම නම් ටිකක් තියෙනවා ඒ தත්තෙට අපි අද අචේල කාශ්‍යපලගේ මට්ටමට වැටිලා තියෙනවා නමුත් මේ මහන්සි වෙලා තියෙන්නේ බුද්ධ ශාසනය තුලලු. එතකොට පින්වත්නි මේ ශාසනය තුල මේසා මහන්සියක් ගනිද්දී ඇයි අපිට ප්‍රතිඵල අද නැත්තේ? ඇයි අපි මේ ශාසනය තුල බුද්ධ කාලේ ශ්‍රාවකයෝ වගේ ප්‍රතිඵල වලින් බැහැර වෙලා තියෙන්නේ කියන එක ගැන අද මම මාතෘකා කරන්න හිතුවා. අද මම ඔබට කියලා දෙන්නම් සීලයක් රකිද්දී සමාධියක් වඩද්දී ප්‍රඥාවක් වඩද්දී ඒක කොහොමද ඒකාන්ත වශයෙන්ම නිවන අරමුණු කරගන්න කියන එක ගැන මා පළමුව පොඩි ප්‍රශ්නයක් අහනවා ඔබේ පින්වත්නි සීලය කියන එක බුද්ධ ශාසනයක් තියෙන කාලෙක විතරද තියෙන්නේ ලෝකේ සිල් රකින්න අය ශාසනයක් තියෙන කාලේ විතරමද ලෝකේ ඉන්නේ නැහැ බුද්ධ දේශනා තුලම ඕන තරම් උදාහරණ තියෙනවා දැන් ඔය ගවේෂි කියලා කෙනෙක් පංචශීලයේ අෂ්ටාංග උපසත සීල දස සීල හැම එකක්ම රැකලා තියෙනවා ඒ වගේ දැන් මකාදේව ඊට පස්සේ සුදස්සන රජතුමා ඔය වගේ බොහෝ අය ඇතැම් වෙලාවට සක්විති රජවරු හැම පෝයෙටම අෂ්ටාංග උපසත සීල සමාදන් වෙලා තියෙනවා ඒතර බුද්ධ ශාසන නැති කාලවලත් පින්වත්නි අටසිල් පන්සිල් රකින්න පිරිස ලෝකේ ඉඳලා තියෙනවා ඒතර අද ශාසනය ලැබිලත් අපි ඒ සීල ටිකම රකිනවා දැන් ඔබ හිතන්න ශාසනේ නැති කාලෙටත් ශාසනේ තියෙන කාලෙටත් මිනිස්සු ඔය ශික්ෂාපද ටිකම නම් රකින්නේ මොකක්ද ශාසනේ ලැබීමේ වෙනස සීලය තුල ඒ කාලෙටත් ওই සීලෙමයි මේ කාලෙටත් ඒ සීලෙමයි. ඒතර සීලේ වෙනසක් තියෙන්න බෑනේ. ශාසනය ලැබීමේ ඔබට හිතෙන්නේ මොකක්ද මේ වෙනස? දැන් සමාධිය වඩනවා කියලා අපි ගත්තට පස්සේ ඔබ දන්නවා පින්වත්නි මෛත්‍රී සමාධිය දියුණු කරලා බුද්ධ ශාසන නැති කාලෙටත් ඕනෑතරම් පිරිස බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒවා තියෙනවා. සමහර රජවරු පවා මේ කෙස් ගහක් ඉදෙනකොට රජකම දරුවන්ට බාර දීලා ගිහිල්ලා වනගත වෙලා සමාධිය වඩලා බ්‍රහ්ම ලෝකෙට යනවා. එතකොට සමාධිය කියන එකත් බුද්ධ ශාසන නැති කාලේ තියෙනවා නම් ශාසනයේ තියෙද්දිත් භාවනා කරලා සමාධිය වඩනවා නම් මොකක්ද මේකේ වෙනස? ශාසනයේ ලැබීමේ වෙනසක් තියෙනවනේ. මේවයේ වෙනසක් අපිට අද තේරෙන්නේ නැහැ. මොකද ශාසනේ නැති කාලෙට රකින්න ශික්ෂාපද ටිකම අපි ශාසනේ තීදිත් රකින්න. මෙතන වෙනස හැදෙන්නේ පින්වත්නි ශාසනේ තීද්දි රකින්න සීලෙ නිකන් සීලයක් නෙමෙයි. ඒක ආර්ය සීලයක් වෙන්න ඕනේ. මොන සීලයක්ද? ආර්ය සීලය. මේ වචන ටික මතකෙට තියාගන්න. ශාසනයේ තියෙද්දි වඩන සමාධිය නිකං සමාධියක් නෙමෙයි ඒක ආර්ය සමාධියක් වෙන්න ඕනේ. ශාසනයේ තියෙන කාලෙට වඩන ප්‍රඥාව නිකම් ප්‍රඥාවක් නෙමෙයි මොකද්ද? ආර්ය ප්‍රඥාවක් වෙන්න ඕනේ. එතකොට කොහොමද සීලයක් ආර්ය සීලයක් විදිහට රකින්නේ? අන්න කතා කළ යුතු තැන. මේවා ආර්ය කරන විදිහ එන්න නම් ආර්ය න්‍යාය වටහාගත්තු කෙනෙක්ටම පුළුවන් වෙනවා ආර්ය කරගන්න නැත්තම් වෙන කෙනෙකුට බෑ. ආර්ය න්‍යාය වටහාගත්තොත් තමයි සීලයක් ආර්ය සීලයක් වෙන්නේ. සමාධියක් ආර්ය සමාධියක් වෙන්නේ. ප්‍රඥාවක් ආර්ය ප්‍රඥාවක් වෙන්නේ. මොන න්‍යාය වටහා ගත්තොත්ද? ආර්ය න්‍යාය වටහා ගත්තොත්. මොකද ආර්ය න්‍යාය කියලා කියන්නේ? ආර්ය න්‍යාය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ. එතකොට මේ පටිච්ච සමුප්පාදේ කෙරෙහි අවබෝධයක් නැති තාක්කල් කිසිම විදිහකින් යා ආර්ය න්‍යාය දන්නේ නැති නිසාම සීලය රකින්නේ ආර්ය සීලයක් විදිහට නෙමෙයි. සමාධිය වඩන්නේ ආර්ය සමාධියක් විදිහට නෙමෙයි. ප්‍රඥාව වඩන්නේ ආර්ය ප්‍රඥාවක් විදිහට නෙමෙයි. එතකොට වෙන්නේ මොකද්ද පින්වත්නි? එයා සාමාන්‍ය ශාසනයක් නැති කාලෙක වගේ සීල් සමාධි ප්‍රඥා ටික වඩනවා. දැන් මේ ආර්ය න්‍යාය තේරුම් අරගෙන ආර්ය සීලාදී රකින්නකොට එයා නිකං ශ්‍රාවකයෙක් වෙන්නේ එයාට කියනවා ආර්ය ශ්‍රාවකයෙක් කියලා. එහෙනම් මේ ආර්ය ශ්‍රාවකයෙක් වීමේ රහස එන්නේ කොතනින්ද? ආර්ය න්‍යාය තේරුම් ගැනීමෙන්. එතකොට ඒ න්‍යාය තේරුම් අරගෙන තමයි සම්පූර්ණයෙන්ම අපිට මේ සීලාදී සියල්ල රකින්න තියෙන්නේ. මොකද්ද මේ ආර්ය න්‍යාය කිව්වේ? අපි දන්නවා පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පටිච්ච කියන එකේ තේරුමම හේතුව. පටිච්ච කියන්නේ. එතකොට හේතුන්ගේ වැඩපිළිවෙල ගැන තමයි මේ පටිච්ච සමුප්පාදේ කතා කරන්නේ. ඕනෑම සකස් වෙච්ච දෙයක් තියෙනවා නම් ඒ සකස් වෙච්ච හැම දෙයක්ම සකස් වෙන්නේ මොනවා නිසාද? හේතු නිසා. මේ ලෝකයේ සියලු දේවල් හේතුන් නිසා සකස් වෙන නිසා ඒවට අපි නමක් කියන සංකත කියලා. ඔබ අහලා තියෙනවා. ඒත් සංකත කියන්නේ සකස් වුණා කියන එකයි. දැන් ඔබ ඔය මේ දේශනාව ශ්‍රවණය කරන ගුවන් විදුලිය දිහා බලන්න. දැන් ඔය ගුවන් විදුලිය සකස් වෙච්ච එකද නැද්ද? යම් කිසි කොටස් කොටස් ගොඩාක් එකට එකතු වෙලා සකස් වෙච්ච එකක් නේද ඔය ගුවන් විදුලිය කියලා කියන්නේ. එතකොට ඕක සකස් වෙච්ච එකක් නිසා නැවත කඩන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි කඩන්න පුළුවන් වෙන්නේ ඕක සකස් වෙච්ච එකක් නිසා. ඒතර ඒ වගේ පින්වත්නි මේ සසරේ පැවැත්මත් සකස් වෙච්ච එකක්. ඒ නිසා මේක කඩන්න පුළුවන්. ඒ සසරේ පැවැත්ම සකස් වෙලා තියෙන විදිහ ගත්තොත් ආකාර ගොඩාක් තියෙනවා තේරුම් ගන්න. ආයතන වශයෙන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් එක එක ආකාර වශයෙන් තේරුම් ගත්ත හැකි සකස් වෙන විදිහ. මම අද ඔබට කියා දෙන්න කල්පනා කළා ශීලයක් සකස් වෙන විදිහ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ සීල කියන්නේ සංකත දෙයක්. සීලෙත් සකස් වෙනවා. සමාධිය කියන්නේ සංකතයි. ඒකත් සකස් වෙනවායි කිව්වා. ප්‍රඥාව කියන්නේ සකස් වෙන එකක්. ඒකත් සංකතයි කිව්වා. කියන්නේ මේක හරි රහසක්. මොකද මේ සීලය සංකතයි කියලා කියන්නේ සංකත දේ නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් සීලයත් නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. ඒතර මේවා සකස් වෙනවා කියන එක දන්නේ නැතුව කෙනෙක් සිල් රකින්නවා නම් එයා රකින්නේ නිට්ටි සංඥාවක ඉඳලා නිසා එයා වඩන්නේ මෝහයද අමෝහයද? මෝහය. මට මෙහෙම හිතලා කියන්න. ඇත්තටම සිල් රකින්නේ ලෝභය නසන්නද, ලෝභය වඩන්නද? සිල් රකින්නේ ලෝභය නසන්න. සීලය රකින්නේ ద్వේෂය වඩන්නද ద్వේෂය නසන්නද? ద్వේෂය නසන්න. සීලය රකින්නේ මෝහය වඩන්නද මෝහය නසන්නද? මෝහය නසන්න. එතන මේ ඔක්කොම නසන්න තමයි අපි සීලයක් රකින්නේ. දැන් අපි මෙහෙම හිතමු. ගිහි ගෙදර ගත කරන ශ්‍රාවකයට පැවිදි ජීවිතය ගෙවන ශ්‍රාවකයටත් මේ දෙන්නටම ලෝභය කියන එක එක එක මට්ටමින් තමයි නසන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමන්ගේ ජීවිතේ පැවැත්මත් එක්ක. එතකොට භික්ෂුවක් වෙන අපිට ඉස්ත්‍රියක් කෙරෙහි යම්කිසි ලෝභසිතක් ඇති වෙනවා නම් ඒ ලෝභ සහගත සිත සම්පූර්ණයෙන්ම නසන්න ඕන එකද නැද්ද? ඒක පවත්වන්න ඕන එකද නසන්න ඕන එකද? ඒක නසන්න ඕන එකක්. ඒ භික්ෂුවට. එතන භික්ෂුව කාන්තාවක් කෙරෙහි පවතින ලෝභසිතක් සම්පූර්ණයෙන්ම නසන්න ඕනේ කියලා ඒක ගිහි ගෙදර ශ්‍රාවකයාටත් ඒකටම සාපේක්ෂව යනවද? නැහැ. ගිහි ගෙදර ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ වදාළ ස්ත්‍රීන් කෙරෙහි ලෝභය නසන්න ඕනේ. ගිහි ගෙදරින් ගිහි පිරිමි ශ්‍රාවකයෝ. ඒතර ඒ පිරිමි ශ්‍රාවකයාර ස්ත්‍රීන් කෙරෙහි ලෝභය නසන්න ඕනේ 100%ක් නෙමෙයි. මොන මට්ටමින්ද? Tamange බිරිඳ හැර වෙනත් කාන්තාවන් කෙරෙහි ලෝභ සහගත සිතුවිලි එනවනම් ඒ ටික නසන්න ඕනේද නැද්ද? ඒක නසන්න ඕනේ. ඒකට තමයි තුන්වෙනි ශික්ෂාපදේ තියෙන්නේ. ඒතර දැන් හිතන්න හැම ශික්ෂාපදයක්ම පනවලා තියෙන්නේ යම් කිසි මට්ටමක ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් නසන්නද නැද්ද? නසන්නයි. ඒක ගිහි කෙදර හිටියත් ඔබට නසන්න මට්ටමක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. මොකද එකපාරට මේක මෙහෙම කියනකොට හිතේ ඔබ වහන්සේ කිව්වට අපි ගෙදර ඉඳලා ලෝභ නසද්දි, ද්වේෂ නසද්දි කොහොමද මේ පෞල් ජීවිත ගත කරගෙන යන්නේ කියලා. දර බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයාට නසන්න කිව්ව මට්ටමට නැසෙන්නේ නැත්තම් තමයි ගිහිගේ අවුලලා යන්නේ. දැන් බලන්න අද බන්ධනාගාර වල දුක් විඳින පිරිසගෙන් වැරදි කාම සේවනය නිසා දුක් විඳින යම් පිරිසක් ඉන්නවනම්, දඩුවම් විඳින පිරිසක් ඉන්නවනම් ඒ සියලු දෙනාගේම පවුල් කඩාකප්පල් වෙලා දරුවෝ අනාථ වෙලා අද ඒගොල්ලෝ ගමට නැවත ගිහිල්ලා මුණ දෙන්න බැරි තත්වයට දඬුවම් ලබනවා. එතකොට සමහර වෙලාවට රජේ රැකියා කරපු අයට ඒ විශ්‍රාම වැටුප් අහෝසි වෙලා. රැකියාවත් සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා. එතන මේ සියලු දේවල් කඩා බිඳගත්තේ ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අවශ්‍ය මට්ටම නැසුවේ නැති නිසා නෙමෙයි. නසන්න කියපු ලෝභයේ මට්ටම නසපු නැති නිසා අද ඒගොල්ලෝ ගිහි ගෙවල් කඩා කප්පල් කරගෙන දුක් විඳිනවා. ඒතර පැහැදිලි බුදුරජාණන් වහන්සේ වදාළ මට්ටමේ ඉන්නවා නම් පැවිද්දත් රැකෙනවා ගිහියත් රැකෙනවද නැද්ද? රැකෙනවා. ඒ රැකෙන මට්ටමකට තමයි උන්වහන්සේ නසන්න කිව්වේ. එහෙනම් ඒ නසන මට්ටමට තමයි සීලේ හැම ශික්ෂාපදයක්ම තියෙන්නේ. දැන් බලන්න ප්‍රාණඝාත ශික්ෂාපදය ගැන හිතලා එතන නැද්ද සමහර වෙලාවට අපි ප්‍රාණඝාතය කරන්නේ නැද්ද ලෝභ සහගත සිතුවිලි මුල් කරලා? Tamanට තියෙන කන්න ඕන කෑදරකමකට සත්තු මරණ අවස්ථා නැද්ද? තියෙනවා. සමහරලාට මුදලක ලෝභ සහගතකමට සත්තු මරණ අවස්ථා නැද්ද? තියෙනවා. ඒතර ප්‍රාණඝාතයට ලෝභෙත් මුල් වෙනවා. ඒ වගේම මේ ප්‍රාණඝාතයට ද්වේෂෙ මුල් වෙන්නේ නැද්ද? මුල් වෙනවා. හොරකමටත් ලෝභෙ මුල් වෙන්නේ නැද්ද? මුල් වෙනවා. ද්වේෂෙ මුල් වෙන්නේ නැද්ද? මුල් වෙනවා. දූෂණයට වැරදිකාම සේවනයට ලෝභය, ද්වේෂය මුල් වෙන්නේ නැද්ද? මුල් වෙනවා. බොරුවට ලෝභය, ද්වේෂය මුල් වෙන්නේ නැද්ද? මුල් වෙනවා. මත්ද්‍රව්‍ය, මත්පැන් ඔයවා පරිහරණයට සම්පූර්ණයෙන් මේ ලෝභය, ද්වේෂය මුල් වෙන්නේ නැද්ද? මුල් වෙනවා. එතකොට ඔය ශික්ෂාපද ටික ගිහි ගෙදර ඉන්න ශ්‍රාවකයා රකින්නවා නම් පින්වත්නි, එයා මේ ශාසනය යම් මට්ටමකට ලෝභේ නැසලා, යම් මට්ටමකට ද්වේෂේ නැසලා. ඒතර බුද්ධ ශාසනයේ ඇතා නැතා මේ ටික කරන්නේ ලෝභය, ද්වේෂය යම් මට්ටමකට නසන්න. හැබැයි ශාසනය ලැබීමේ වෙනස තියෙන්නේ ඔතන නෙමෙයි. හොඳට මතක තියාගන්න ඔය කියන මට්ටමට ලෝභේ නැසුවා කියලා ශාසනයේ ප්‍රතිඵල ලැබෙනවා කියන්න බෑ මං කියන්නේ ප්‍රධාන ප්‍රතිඵලය. ඔය මට්ටමට ලෝභ ද්වේෂ නැසුවා කියලා මේ ශාසනයේ ප්‍රධාන ප්‍රතිඵල ලැබෙන්නේ කියන්නේ ඇයි? අංගුත්තර නිකාය එක්තරා දේශනාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් හරි අපූර්ව ප්‍රශ්නයක් අහනවා පින්වත්නි. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයේ යම් ශ්‍රාවකෙක් සිල් රකිද්දි සමාධිය වඩද්දි ප්‍රඥාව වඩද්දි අනිවාර්යයෙන්ම ඒකට ප්‍රතිඵල තියෙනවමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ උත්තරේ මොකද්ද? ආනන්ද ඒක ඒකාන්ත කරලා කියන්න බෑ කිව්වා. දැන් අපෙන් ඇහුවොත් එහෙම අපි මොකද්ද කියන උත්තරේ? අනේ ඔව් තියනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක ඒකාන්ත කරලා කියන්න බෑ කිව්වා. උන්වහන්සේ ඊට පස්සේ ආනන්ද සන්නසට කියන ආනන්ද කුසලයේ වැඩෙන විදිහට සිල් රකින්නවා නම් අන්න ප්‍රතිඵල තියෙනවා කිව්වා. කුසලේ වැඩෙන විදිහට සමාධිය වඩනවා නම් අන්න ප්‍රතිඵල තියෙනවා කිව්වා. කුසලේ වැඩෙන විදිහට ප්‍රඥාව වඩනවා නම් ප්‍රතිඵල තියෙනවා කිව්වා. ඊට පස්සේ ආයෙත් වදාලා අකුසලේ වැඩෙන විදිහට සීල රැක්කොත් ප්‍රතිඵල නැහැ. අකුසලේ වැඩෙන විදිහට සමාධිය වැඩුවොත් ප්‍රතිඵල නැහැ. අකුසලේ වැඩෙන විදිහට ප්‍රඥාව වැඩුවොත් ප්‍රතිඵල නැහැ. දැන් ඔබට ප්‍රශ්නයක් කියේ. මොකද්ද ප්‍රශ්නේ? අකුසල් වැඩෙන විදිහටත් සිල් රකින්න පුළුවන්ද? අකුසල් වැඩෙන විදිහටත් සමාධි ප්‍රඥා වඩන්න පුළුවන්ද? බැරි නම් බුදුරජාණන් වහන්සේ ඔහොම දේශනයක් කරයිද? කරන්නේ නැහැ. එතකොට මොකක්ද මේ අකුසලයක් වැඩෙන විදිහට සිල් රකින්නවා, සමාධිය වඩනවා, ප්‍රඥාව වඩනවා කියලා කිව්වේ. ඔන්න ඔතන තමයි ආර්ය සීල නොවන තැන. දැන් ඒක මෙහෙම තේරුම් ගන්න පින්වත්නි. යම් කිසි කෙනෙක් අවුරුදු ගණනාවක් සිල් රැකලා එයා අපිට වට උදාහරණ තියෙනවනම් කාශ්‍යප බුද්ධ ශාසනයේ දීර්ඝායුෂ තිබුණානේ ඔබට මතකයි කාශ්‍යප බුද්ධ ශාසනයේ එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු 20000ක් සිල් රැක්කා. පැවිදි ජීවිතේ. නිකන් නෙමෙයි උපසම්පදා සීලයක්. සුළුපටු සීලයක් නෙමෙයි ඒක. අවුරුදු 20000ක් රැක්කා ඒකම ඒක කොච්චර ආනිසංසයිද? හැබැයි උන්වහන්සේ මරණාසන්න කාලේ ඔරුවකින් බැහැලා යන අවස්ථාවකදී ගහක කොලයක් කඩලා ඕක ගැන පසුතැවිත විඳලා ඔබට මතක ඇති ඒරකපත්ත කියලා නාගයෙක් වෙලා ඉපදුනා කියලා කියනවා. තාමත් ඒ ඒරකපත්ත නාගයා ජීවත් වෙනවා. එතකොට මේ උපසම්පදා සිල් රැකලා තිරිසන් ආත්මයකට ගිහිල්ලා ඒ විදිහට ඒරකපත්ත නාගයෙක් උනේ මොකද? එක කොලයක් කැඩීම එච්චර අසාධාරණයකට වැටෙන්න හේතු වෙන්නේ ඇයි? ඔබට හිතේ මේක මහා සාධාරණ කතාවක් නේ කියලා. නෑ එතන තියෙන අපිට නොතේරෙන රහසක්. ඒ රහස මොකද්ද? සමහරු කියන ඔතන බලපාලා තියෙන්නේ මේ චුතිසිතේ ප්‍රශ්නේ කියලා. චුතිසිත යා දූෂිත කරගත්ත පසුතැවීමෙන් ඒකයි කියලා. නෑ චුතිසිතේ කතාවක්ම නෙමෙයි එතන තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේට මොකක්ද උනේ කියන එකත් මේ දේශනාව අවසානයේදී ඔබට පැහැදිලි වෙයි පින්වත්නි. අපි මේ දෙසම මෙන්න මෙහෙම දැන් මෙතෙක් ප්‍රශ්න ටිකක් යොමු කරගෙන කරගෙන කරගෙන ගියාමම දැන් විසඳාගමු මේ විදිහට. අපි කිව්වා මේ ලෝකේ ඕනෑම දෙයක් සකස් වෙනවායි කියලා. මේ ජීවිතේ ගෙවනකොට අපි කයින් කටයුතු කරනවද නැද්ද? කය හසුරවලා එක එක දේ කයින් කරනවා. ඒවත් සකස් වෙනවා, ඒවත් සංකතයි. අපි වචන කතා කරනවා නේද? ඒ හැම වචනයක්ම සකස් වෙනවා කියන එක අමතක කරන්න එපා. ඒවත් සකස් වෙන දේවල්. ඒවත් සංකතයි. හිතින් හිතන හැම සිතුවිල්ලක්මත් සංකතයි ඒවත් සකස් වෙනවා. එතකොට මේ කයින් කරන දේ සකස් වෙන්නේ කොහොමද? වචනෙන් කතා කරන දේවල් සකස් වෙන්නේ කොහොමද? හිතෙන් හිතන දේවල් සකස් වෙන්නේ කොහොමද? මේවා ටික අපිට බුදුරජාණන් වහන්සේ එක තැනකදී පෙන්නවා චේතීත්වා කම්මං කරෝති කායන වාචාය මනසා කියලා. චේතනා පහල කරලයි කිව්වා කය හසුරවන්නේ. චේතනා පහල කරලයි කිව්වා වචන හසුරවන්නේ. චේතනා පහල කරලයි කිව්වා මනස හසුරවන්නේ. එහෙනම් කය වචන සිත කියන මේ ඔක්කොම කරන කියන හිතන දේවල් සකස් කරේ කවුද? චේතනා. කවුද? චේතනා. මේ චේතනා විසින් තමයි මේව ඔක්කොම නිෂ්පාදනය කරේ සකස් කරලා ගත්තේ. දැන් චේතනා කොහොමද මේව සකස් කරන්නේ කියන එක චුට්ටක් විමසලා බලමු. ඔබ දන්නවා පින්වත්නි චේතනාව හේතුව වෙලා ඒකේ ඵලය වුණා කයින් කරන වචනින් කතා කරන හිතින් හිතන දේවල්. ඒව ඵලය චේතනාව හේතුව. එතකොට චේතනාවත් ආයෙත් සකස් වෙන එකක්. චේතනාව සකස් වෙන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වදාලා ස්පර්ශය නිසා පස්සපච්චය වේදනා පස්සපච්චය සංඥා පස්සපච්චය චේතනා මේ ස්පර්ශ නිසා තමයි වේදනා සංඥා චේතනා කියන ඔය හැම එකක්ම සකස් වෙන්නේ මේ විදිහට ධර්ම කරුණ වලට චේතනා පහළ වෙලා මම ඒ චේතනා වලින් සකස් කරන වචන ඒ වචන කුසල්ද අකුසල්ද ඒ වචන කුසල් මොකද චේතනාවනේ මේව සකස් කරන්නේ බලන්න චේතනහම් වික්‍රේ කම්මං වදාමි කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. චේතනාවම තමයි කෝ කර්මය කියලා කියන්නේ. එතකොට චේතනාවම නම් කර්මේ දැන් මේ වචන ටික සකස් කරේ චේතනානේ. එතකොට චේතනා ප්‍රසන්නද අප්‍රසන්නද ධර්මයේ කියද්දි ප්‍රසන්නයි. එහෙනම් ඒ මොන කර්මයක්ද? පුණ්‍ය කර්මයක්. කුසලාபிසන්ද පුඤ්ඤාபிසන්ද පින් කුසල් ගලනවා. හැබැයි මට චේතනා පහළොනේ සින්දුවක් කියන්න නම් ස්පර්ශය සකස්සලා චේතනා සකස් වුණා සින්දුවක් කියන්න. දැන් වචන පිට කරන සින්දුවකට. එතකොට ඒ චේතනා කුසල්ද අකුසල්ද? ඈ? දැන් බලයි අනේ දෙයනේ සින්දු කියන එකත් අකුසලයක් වේද කියලා. එහෙනම් සින්දු කියන එකත් කුසලයක් වේද කියලා. ඒක වෙන්නේ මම ආරක්ෂා කරන සීලයත් එක්ක බැඳිලා තියෙන විදිහටයි. ඒතර මම සීලයක් රකිනවා ගීත ගායනා කරන එකෙන් සම්පූර්ණයෙන් වැළකීමේ ශික්ෂාපද. ඒතර මට ඒ සීලේ රැකීම අදිස්ථාන කරලා තියෙද්දී මම යම් මට්ටමකට ද්වේෂ ලෝභයක් නසන්න මේක කරන්නේ ගීත ගැයීමෙන් ඇතිවෙන යම් ලෝභ සහගත සිතුවිල්ලක් ඇද්ද ඒව නසන්න තමයි මේ සීලය රකින්නේ. දැන් මම සින්දු කියනවා. කියනකොට මොකද වෙන්නේ? ඒ පිළිබඳව ඇතිවෙන යම් ලෝභ සිතුවිලි මතුවලා එනවද නැද්ද? මතුවලා එනවා. අන්න බලන්න ඒ සීලයක් කඩා ගැනීම මුල් වෙලා දැන් චේතනා පහළ වුණා. එහෙනම් ඒ චේතනා දුක් විපාක පිණිස රැස් වෙන කර්ම වෙන්නේ නැද්ද? කර්ම වෙනවා. ඒතර වචන ටික සකස් වුණා. ඒව සකස් වෙච්ච බව මම දන්නේ මේ හේතුවක ඵලයක් තියෙන බව දැනගත්තොත්. ඒක දැනගත්තේ නැත්නම් වෙන්නේ මොකද්ද? හේතුවක ඵලයක් නිසා සිල් කැඩුනා කියලා එක දන්නේ නැහැ. මම සිල් කැඩුවා කියලා තමයි හිතන්නේ. හේතුවක ඵලයක් නිසා සිල් රකින්නවා කියලා හිතන්නේත් නැහැ. මම සිල් රකින්නවා කියලා තමයි හිතන්නේ. ඒක දෙකක්. එතන මේ හැම ශික්ෂාපදයක්ම හේතුවක් එක්ක තමයි සකස් වෙන්නේ කියන එක දැනගත්තේ නැත්නම් හේතුව සකස් කළොත් සීලය රැකෙනවා. කැඩෙන හේතු සකස් කරොත් සීලය කැඩෙනවා කියන එක දැනගත්තේ නැත්නම් එයා හිතන්නේ මම සීල් රකින්නවා මම සීල් කඩනවා කියලා. ඔබ හිතන්නේ එතන තියෙන්නේ ආත්ම දෘෂ්ටියක්ද නැද්ද? ආත්ම දෘෂ්ටිය. ඒක මෝහයද අමෝහයද? මෝහය. දැන් බලන්න මේ ආර්ය න්‍යාය කිව්වේ මේ හේතුවක ඵලයක් තියෙන බව දැන ගැනීම. ඒතර මේ හේතුවක සකස් වෙන දෙයක් බව දන්නේ නැතුව සිල් රකින්න කෙනා මම සිල් රකින්නවා මම සිල් රකින්නවා කර කර හිත හිතා ඒක රකින්නකොට එයා වඩන්නේ මෝහේද මෝහේද? මෝහය. එහෙම මෝහය වඩමින් සිල් රකිද්දී එයා නොදැනම ලෝභයක් නැසුවට තව පැත්තකින් ලෝභයක් රකිනවා. ඒ කොහොමද වෙන්නේ? අපි ඒක මෙන්න මේ විදිහට මනාවකට තේරුම් ගමු. මේ චේතනා කියලා කියන්නේ හරි අපූර්ව කෙනෙක් පින්වත්නි. ඒ කියන්නේ මේ චේතනා නිසා තමයි ඔයගොල්ලෝ මෙච්චර කාලයක් ජීවිතේ උපන්න දා ඉඳලා ඔය කය හැසිරෙුවේ නැද්ද එක එක අතට? අර වැඩේ කරන්න මේ වැඩේ කරන්න අත හැසිරෙව්ව කකුල හැසිරෙව්ව ඇඟ හැසිරෙව්ව ඔළුව හැසිරෙව්ව ඔය ඔක්කොම හරව හරව එහෙට මෙහෙට නවනවා හැසිරෙව්ව. ඔය ටික ඔක්කොම හැසිරෙව්වේ එහෙනම් කවුරු සකස් කරලාද? චේතනා සකස් කරලා. ඊට පස්සේ හිතන්න වචන හැසිරෙව පුංචි කාලේ ඉඳලා මේ වෙනකන් ඔය ඔක්කොම සකස් කරේ කවුද? චේතනා විසින්. දැන් ඒතර සීලයක් රකින්නවා කියද්දී චේතනා පාලනය කිරීමක් නෙමෙයිද කරන්නේ? චේතනාව කර්මය කිව්වා. කර්මය වෙන චේතනාව තමයි අපි පාලනය කරන්නේ සීලේ. එහෙනම් චේතනාව පාලනය කරද්දී අපි දැනගන්න ඕනේ චේතනාවත් අනිත්‍යයි. චේතනාවත් හේතු නිසා සකස් වෙන එකක්. එතකොට චේතනාවෙන් සකස් වෙන සීලෙ නිට්ටය වෙයිද? නැහැ. එනිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ සීලයත් සංකතයි එක තනිත්‍යයි කියලා. ඒක අනිත්‍ය බව නොදැන රකින්න තාකලය වඩන්නේ මෝහය. අමෝහය නෙමෙයි. මෝහය කියන්නේ නිත්‍ය සංඥාව. එතකොට මේක කරන්න පුළුවන් බුද්ධ ශාසනයක් තියෙන කාලෙක විතරයි. ශාසනය නැති කාලෙට රකින්නේ අපි සිල් රකින්නවා මම සිල් රකින්නවා කියන මාන්නෙක ඉඳලා විතරමයි. දැන් මේ චේතනාව හරි අපූර්වයි කියලා කිව්වෙ මොකද? එයා හසුරවනවනේ. එයා හසුරවන නිසා පින්වත්නි අපි දැන් ওই චේතනා කියන වචනේ ශ්‍රීලිංග පදයක්. ඒක ලිංග වශයෙන් ගනිද්දී ශ්‍රීලිංග ගතිය තියෙන්නේ. ගංගා චේතනා ඒ හැම එකම. ඒතර මේවා ශ්‍රීලිංග නිසා ඒකට නිකන් අපි පාවිච්චි කරමු දැන් බුදුරජාණන් වහන්සේ තණ්හාව කියන එකත් ශ්‍රීලිංග පදයක්. ඒ තණ්හාව කියන ශ්‍රීලිංග පදයට අපූරු උපමාවක් දෙනවා. තණ්හාව නිකන් සිබ්බණී වගේ කිව්වා. සිබ්බණී කියලා කියන්නේ මැහුම්කාරී. බුදුරජාණන් වහන්සේ වදාළ මේ තණ්හාව මෙහුම්කාරියක් කිව්වා. ඇයි කරන තාක් කරන්නේ මොකද්ද? මහන එක. බලපු ඇහැයි පෙනිච්ච රූපේ දෙක මහනවා. ඒ මහලා මහලා ඊට පස්සේ ඒ මෙහිල්ල දිග දිගින් දිගට අරගෙන යන හින්දා බුදුරජාණන් වහන්සේ මේ සිබ්බණී කියලා වචනයක් පාවිච්චි කරා. මෙහුම් කාර්ය කියන්නේ ස්ත්‍රීද පුරුෂද? ස්ත්‍රී. එතකොට ඒ වගේ මේ චේතනා කියන වචනේ ගත්තම ඒකත් ස්ත්‍රී. අපි ඒකට මෙහෙම කියමු. දැන් යම්කිසි ආයතනයක පාලකවරියක් ඉන්නවා. පාලිකාව. ඒ පාලිකාව විසින් ඒ ආයතනයේ සේවක සේවිකාවන් හසුරුවනවද නැද්ද? හසුරුවනවා. චේතනා නිකම් පාලිකාවක් කියලා කිව්වොත්. අපි හිතමු මැඩම් කෙනෙක් කියලා. එතකොට මේ මැඩම්ට හසුරුවන් ඉන්න සේවකයෝ තුන් දෙනෙක්. කවුද? සිතයි, කයයි, වචනයයි. ඔය මැඩම් විසින් තමයි මේ ටික හසුරුව හසුරුව සකස් කරන්නේ. නිතරම මෙයා සකස් කරනවා. එහෙනම් මේ සකස් කිරීම මේ මැඩම් විසින් කරනකොට අපිට තියෙන්නේ මැඩම් හසුරවන්න. ඒතර සීලෙන් කරන්නේ චේතනාව හසුරවන එකයි. චේතනාව හසුරවනකොට සීල නිකම් හැසිරෙනවද නැද්ද? ඒ සීලේ සකස් වෙන එකක් නිසානේ. බලන්න සීල වෙනස් වෙන්නේ සීල සකස් කරන හින්දා. මම ඒකයි කිව්වේ රේඩිය එක සකස් වෙච්ච එකක් හින්දා තමයි රේඩිය එක ගලවන්න පුළුවන් වෙන්නේ. සකස් වෙච්ච එකක් නෙමෙයි නම් කඩන්න පුළුවන්ද? බෑ. එහෙනම් සීලය අපිට සකස් කරන්න පුළුවන් වෙන්නේ අපිට ඕන විදිහට. ඒක සකස් වෙච්ච එකක් නිසාද නැද්ද? සකස් වෙච්ච එකක් නිසා. අපි මේකට මෙහෙම ලස්සන උදාහරණයක් ගමු. ඔන්න පින්වත්නි නිකන් හිතමු මම පැවිදි ජීවිතයට එන්න පෙර මගේ යාළුවෝ ටිකක් ඇවිල්ලා මට කතා කරනවා අපි යනවා දැන් මාළු බාන්න ඔයත් එනවද කියලා මට කතා කරා කියන්නේ. දැන් අපි හිතමු මාළු බාන්න එන්න කියලා ඒගොල්ලෝ බිලිපිත්තකුත් අරන් ඇවිල්ලා කතා කරනකොට මට ඒ ශබ්දය කනට ඇහෙනවද නැද්ද? ඒ ශබ්දේ කනට ඇහුනම විඥාණයෙන් දැනගන්නවද නැද්ද? ඔන්න අපි කියපු කරුණු තුනම එකට එකතු වෙලා. කනක් තිබ්බා, ශබ්දයක් තිබ්බා, විඥාණයත් හටගත්තා. දැන් කරුණු තුනම එකට එකතුනා කියලා කියන්නේ හටගත්තේ මොකද? ස්පර්ශයනේ. ඒ තුනට කියපු තනි නම ස්පර්ශය කිව්වේ. ස්පර්ශ නිසා උන්නේනවා චේතනා. දැන් චේතනා ආවොතින් හා මාත් මාළුවෙක් දෙන්නේ බා ගන්න ඕනේ කියලා. එතකොට මම මොකද්ද සකස් කරන වචනේ කටෙන්? දැන් බලන්න සකස් වෙන්නේ නැද්ද වචනේ? මම කියනවා යයයන් ය කියලා කියනවා. එහෙනම් ඊට පස්සේ යනවා. ගිහිල්ලා දැන් වචනත් සකස් කරා අර චේතනාවලට අනුව. දැන් කයත් සකස් කරන්නේ නැද්ද? එතෙන්ට යන්නත් කය සකස් කරනවනේ. ගිහිල්ලා මාළු බාන්නත් කය සකස් කරනවනේ. එතකොට ඒ හැමතැනම හිතක් සකස් කරනවානේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම බාන්න ඕනේ මෙහෙම අතෙන්ට යන්න ඕනේ බලන්නේ ඒ යන තාක්කල් චේතනා විසින් යා වචනත් සකස් කරනවා සිතුවිලිත් සකස් කරනවා කයත් සකස් කරනවා දැන් ওই සකස් කිරීම ටිකත් එක්ක සිල් රැක්කද සිල් කැඩුවද සිල් කැඩුවා එතකොට සිල් කැඩුවා කියලා උනේ චේතනා විසින් සකස් වෙච්ච දෙයක්ද නැද්ද අන්න ඒක තේරුම් ගන්න ඕනේ සිල් කැඩුනා කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක්. ඒ හේතු වෙනස් කළොත් ඵලයක් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එවකට අපි හිතමු යම් මාළු බාන්න කියලා යාළුවෝ ටික කතා කරද්දී මම සිල් රකින්න කෙනෙක් නම් මගේ මනසට එනවා ටක් ගාලා නෑ නෑ මේක කරන එක මට අනර්ථයක්. බොහෝ දෙනාට අහිත පිණිස හේතු වෙන එක. ඒ නිසා මම මේකට යන්නේ නෑ කියලා සිතක් එනවා. දැන් ඒ චේතනා නෙමේද? ඒ චේතනා නිසා සකස් වෙන වචන මොනවද? අනේ මට නම් වටෙන්න බෑ. අන්න වචනේ සකස් වුණා. ඊට පස්සේ බලන්න කය සකස් වෙනවා යන්නේ නැති වෙන විදිහට කය සකස් කරනවා. ගිහිල්ලා මාළු බාන්න නැති විදිහට කය සකස් කරනවා. හිත සකස් කරනවා. ආයි මොනවා කිව්වත් මං යන්නේ නැහැ ඒවට. සමහර විට ඔය ආසෙන් තව චේතනාවක් ආව මාළු බාන්න නම් බෑ. සීල් රකින්නත් ඕනේ. හැබැයි ඉතින් යාළුවෝ ටික තරහ වුණොත් කියලා තව චේතනාස්යෙන් ආවොත් එහෙම ඒ නිසා මාළු බාන්න ඕනේ කියලා එතනදිත් මාළු බාන්න ඕනේ කියන චේතනා නිකන් හරි ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. යාළුව තරහ කරගන්න බැරිකමට මාළු බෑවත් එකයි, කන්න තියෙන පෙරේතකමට මාළු බෑවත් එකයි, විකුණ ගන්න ඕනකමට මාළු බෑවත් එකයි කොහොම කරත් කරන්නේ මාළු බාන එක නෙනේ. ඒතර මාළු බාන එකට දැන් චේතනා පහළලා ඉවරයි. යාළුව තරහ කරගන්න බැරිකමට කළා සීලෙ කැඩලාද නැද්ද? කැඩලා. දැන් මම පැහැදිලිව ඍජු අරමුණක ඉඳලා තීරණය කරනවා නෑ බාන්න යන්නේ නෑ මාළු. දැන් එතකොට ඒ අරමුණ තුල මම ගාන්ට සකස් කරා චේතනා විදිහේ සීලය. දැන් සීලය රැකෙනවද සීලය කැඩෙනවද? රැකෙනවා. එතකොට සීලය රැක්කේ චේතනා සකස් කරපු නිසාද නැද්ද? සකස් කරපු නිසා. චේතනා ස්පර්ශ නිසා සකස් වෙච්ච හේතුවත් ඵලයක්ද නැද්ද? චේතනා කිව්වේ ස්පර්ශයෙන් සකස් වෙච්ච ඵලයක්. ස්පර්ශ කිව්වේ කනයි ශබ්දයයි විඥානයයි. එහෙම නැත්නම් ඇහැයි රූපයයි විඥානයයි. ඒ විදිහට කරුණු තුනක එකතුවක් කියලා අපි තේරුම් කරලා දුන්නා. එතකොට බලන් ගියාම මේ වෙන ඔක්කොම හේතුන්ගේ ඵලයක්ද නැද්ද? ඔක්කොම හේතුන්ගේ ඵලයක්. ඔන්න ඔය හේතුවත් ඵලයක් තේරුම් ගන්න එක තමයි ආර්ය න්‍යාය කියලා කියන්නේ. අපි මේ පුංචි කෙටි කාලෙදී ආර්ය න්‍යායක පැත්තක් තමයි පෙන්වලා දුන්නේ. එතකොට ඔය ආර්ය න්‍යායේ පැත්ත තේරුම් ගත්තම මේ හේතුවක ඵලයක් සකස් වෙන්නේ කියලා එතකොට එයා රකින්න සීලේ රකින්නේ මෙන්න මෙහෙමයි. එයා දන්නවා මම තමයි දැන් සීලෙ රකින జగත. මං තමයි දැන් මාළු අල්ලන්නේ නැති එකම මිනිහා. අනිත් අය ඔක්කොම මාළු අල්ලනවා. අනිත් අය ඔක්කොම දුස්සීලියෝ. අනිත් අය ඔක්කොම මෙහෙම එකක මම මාව උසස් කරගෙන අනිත් අය පහත් කරගෙන සිතුවිලි මගේ මනසේ ඇති කරගනීද? ඈ එහෙම ඇති වෙනවා නම් එතනක් තියෙන කුසල්ද අකුසල්ද? අකුසල්. එතන මගේ මනසේ මම මාව උසස් කරන්න සිතුවිලි ඇති කරගත්තේ නැත්තේ. අනිත් අය සීලේ කඩන අය දැක දැක ඒ අය හෙලා දකින්න සිතුවිලි ඇති කරගත්තේ නැත්තේ ඇයි මම දන්නවා මෙතන හේතුන්ගේ සකස් වීම තියෙන්නේ කියලා. ඒතර එහෙම දැනගත්තම මෙතන මට මාව කියලා කෙනෙක් ලොකු කරගන්න වුවමනාද? නෑ මෙතන මම කතන්දරයක් නෑ මෙතන හේතුන්ගේ කතන්දරයක් තියෙනවා. ඒ හේතුන්ගේ කතාව දැනගත්තු දාට එයාගේ මනසේ මම කියන ලෝකෙ බිඳෙනවා. ඒ මම කියන ලෝකෙ බිඳුනට පස්සේ මම තමයි රකින්නේ අනිත් අය තමයි කඩන්නේ කියලා තමන්ව ලෝභ සිතුවිල්ලිනොත් අනිත් අය ද්වේෂ සිතුවිල්ලිනොත් පෙන්눔 කරයිද නැහැ දැන් බලන්න මෙතෙක් අපි රකින සීලේ වෙන්නේ මොකද්ද හේතුන්ගේ ඵලයක් හැටියට සීලය සකස් වෙන බව දන්නේ නැති හින්දා මෙතන සකස් වීමක් තියෙන බව දන්නේ නැති හින්දා මම රකින්නවා අනිත් අය කඩනවා කියන තැන මා කෙරෙහි ලෝභ සිතුවිල්ලක් වඩලා අනිත් අය කෙරෙහි ද්වේෂ සිතුවිල්ල වඩලා. ඔය ලෝභෙටයි ද්වේෂෙටයි බලපෑවේ මෝහයද නැද්ද? මෝහය. ඔය මෝහයේ තියෙන තාක්කල් සීලෙ මුල් කරන් මම ලෝභය වැඩුවා, සීලෙ මුල් කරන් මම ද්වේෂය වැඩුවා. දැන් බලන්න සීලෙ රකින්න ඕනුනේ මාළු බාණකේ ලෝභේ නැසන්නනේ. ද්වේෂේ නැසන්නනේ. හැබැයි ඒ පැත්තෙන් ලෝභි ද්වේෂේ නැසුවට තමන් අභ්‍යන්තරයෙන් ලෝභයක් ද්වේෂයක් වඩලාද නැද්ද? වඩලා. එතකොට එහෙම තමා තුළම ලෝභී ද්වේෂේ වඩනකොට නීවරණ සංසිඳෙනවද තව තවත් නීවරණ එකතු වෙනවද? ඇයි තමන් කෙරෙහි ලෝභසිතුවිලිත් අනිත් අය කෙරෙහි කඩනකොට ශික්ෂාපද බිඳින අය දකිද්දි ද්වේෂසිතුවිලිත් ඇති කරගනිද්දි තමන්ගේ සීලෙහිඳ එතන යා නීවරණ වලින් බැහැර වෙන්නේ නැහැ. නීවරණ වලින් බැහැර වෙන්නේ නැති වෙනකොට ඒ සීලය සමාධියට උපකාර වෙන්නේ නැහැ. නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළ හරියට සිල් රකින්නවා නම් ඒ සීලෙ කෙලින්ම සමාධියට උපකාර වෙනවා කිව්වා. ආයි සමාධිය වඩන්න ඕනේ වැඩෙනවා. ඇයි? හරියට සීලෙ වඩනකොට මොනම විදිහකින්වත් ලෝභය වැඩෙන්නේ මොනම විදිහකින්වත් ද්වේෂය වැඩෙන්නේ හැබැයි මෝහේ තියෙන තාක්කල් ලෝභය වැඩෙනවා. මෝහේ තියෙන තාක්කල් ද්වේෂය වැඩෙනවා. එහෙනම් ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්ද ස්වාමීන් වහන්සේට අකුසල් වැඩෙන විදිහට සිල් රකින්නත් පුළුවන් කියලා. ඇයි අකුසල් වැඩෙන විදිහට සිල් රකින්න පුළුවන් කියන්නේ මෝහය තුල ඉන්න තාක්කල් එයා කොච්චර ශික්ෂාපද ටික බාහිරින් රැක්කත් අභ්‍යන්තරේ වඩලා තියෙන කුසල් දකුසල්ද? අකුසල්. ඇයි තමා කියන දෘෂ්ටි ජාලය තුලම තියෙන මෝහය ඒක අකුසල්. ඒ දෘෂ්ටියත් එක්ක මම සිල් රකින්නවා ගගා කරන ලෝභයත් අකුසල්. අනිත්‍යය සිල් කඩනවා ගගා හිලා දකින සිතුවිලිත් අකුසල්. එතකොට සිල් රකින්නවා ලෝකෙට පේනවා. හැබැයි අකුසල් මලු ගණන් පුරව ගන්නවා. දැන් එහෙම පුරව පුරව කතා කරනවා මම දැන් කාලෙක ඉඳන් සිල් රකින්න තාම ප්‍රතිඵල නැහැ කියනවා. මේ වෙලා තියෙන්නේ මොකද? හේතුන්ගෙන් සකස් වෙන බව පෙන්වලා දුන්න ශාසනය තුල ඒ සකස් වීම තේරුම් ගන්න නැතුව ආර්ය න්‍යාය දැනගන්න නැතුව සිල් රැකලා නිකන් ආර්ය සීලයක් වඩලා නැහැ. ආර්ය සීලයක් වඩන්නේ නැති කෙනා ආර්ය ශ්‍රාවකෙක් නෙමෙයි. ඒතර ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ මේවා හේතුඵලයේ තේරුම් අරන් රකිනකොට. එහෙම රකින්න කෙනා මොහේ වඩන්නේ නැහැ. අද අපි කරන මේ ක්‍රමේ සිල් රකින්න ගියොතින් ඔය න්‍යාය තේරුම් ගන්න නැතුව පින් ටිකක් රැස් වෙයි එච්චරයි. හැබැයි නිවනට ලංවීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. නිවන කරා යන්න සිල් රකින්න ඕනේ නම් ඔබ ඒ සීල රකින්න ආර්ය සීලයක් විදිහට හේතු දකිමින් නිවනට යන විදිහට සමාධිය වඩන්න ඕන නම් ඔබේ සමාධිය වඩන්න ආර්ය සමාධියක් වශයෙන් මම බලන අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නම හොඳට ධානය වැඩුවා උන්වහන්සේ ළඩ වෙලා ඉන්නකොට එක අවස්ථාවක ඒ බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් යනවා නේ ස්වාමීනි මං කෙරේ අනුකම්පාවෙන් මාව බලන්න එන්න කියලා. වැඩියා. වැඩියා මහානාසජි සතුටින් දින්නේ අනේ නෑ ස්වාමීනි හරි පසුතැවීමෙන් ඉන්න කිව්වා. ඇයි කියලා ඇහුවා. සීලයක්වත් කැඩලාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි හොඳට සීල රකින්නවා කියලා ඇහුවා. එහෙනම් ඒ අසජි පසුතැවෙන්නේ. ඒතර කියනවා ස්වාමීනි මම හතරවෙනි ධානයට යනකම් නිතර සමාධිය වඩනවා. දැන් කිසි එකක් නෑ කිව්වා ලෙඩ ඇඳ ඉන්න හින්දා. ඉතින් ඒක එක පසුතැවෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා අස්සජී මේ ශාසනයේ සීලයවත් සමාධියවත් ප්‍රඥාවවත් මේවා ප්‍රධාන වෙලා නැහැ කිව්වා. ඒ ඔක්කොම ප්‍රධාන වෙච්ච විමුක්තියට හදන හේතු විතරයි කිව්වා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පංච පාදානස්කන්ධේ නිට්ටිර අනිත්‍යද කියලා අහනවා. දැන් මෙතනදී බලන්න කිව්වේ ඒකයි සීලය සමාධිය ප්‍රඥාව මේව ඔක්කොම පහුරක් විතරනේ. මොහොකටද? නිවන නැමැති ඊතරට යන්න ගහන පහුරක් විතරයි. ඒව ඔක්කොම සකස් කරගන්න ඒවා. ඒ සකස් කරගන්න එක ලොකු කරගත්තට පස්සේ වෙන්නේ මොකද්ද? එයා හැමදාමත් පවුරට වෙලා ජීවත් වෙනවා මිසක් එතරට යෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය විදිහට සිල් රකින්න යන කෙනා ඊට වඩා මෙගොඩින් එක සැපයි වගේ. ඇයි? පහුරට වෙලා ගඟේ ඉද්දි එයා ඊට වඩා අතරමං වෙන්නේ නැද්ද? අතරමං වෙනවා. ඒ නිසා පින්වත්නි මේ ශාසනය ඉතාම පරිස්සමට කළ යුතු දෙයක්. මේ සංකත බව හරියට තේරුම් අරන් ඔබ ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා වැඩුවොත් ඔබ ආර්ය ශ්‍රාවකෙක් වෙයි ආර්ය ශ්‍රාවකෙක් වුණොත් තමයි ඔබට මේ ශාසනයේ ප්‍රතිඵල ලබන්න පුළුවන් මහා නාම ශාක්‍ය එහෙම කරපු නිසායි ප්‍රතිඵල ලැබුවේ අපි හැමදෙනාම අචේල කාශ්‍යපල වගේ කොච්චර මහන්සි වුණත් ප්‍රතිඵල නැතුව ඉන්නේ මේ මෝහේ වඩ වඩා තමයි මේක කරන්නේ ඒ නිසා ඔබ හැමදෙනාටම මම ආශිර්වාද කරනවා පින්වත්නි ලබන සියලුම ප්‍රතිඵල සඳහා ඔබ හරියට හේතු සකස් කරන්න. එතකොට ඔබට ඵලය හරියට සකස් වේ. ඔබ සියලු දෙනාටම පින්වත්නි අවබෝධයෙන්ම සීල සමාධි ප්‍රඥා වඩන්න වාග්ය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති Thank you. සර්වෝත්තම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ